ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මහා කම්මඨානාචාර්ය බෞද්ධ ආර්ථික විද්‍යාවේදී පූජ්‍ය පඬිත වතුරුකම නන්දසිරි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස් ශ්‍රවණ කාලෝ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 බෞද්ධ ආර්ථික විද්‍යාව අපේ නිවේදක මහත්මයා මගෙන් ඇහුවා බෞද්ධ ආර්ථික විද්‍යාවේදී කියන වචනේ තේරුම අපි හාමුදුරුවෝ කියලා දෙන්නේ කියලා. අපි කවදාවත් මේ වගේ නමක් අහලවත් නෑ කියලා. ඒක නිසා මම තෝරාගත්තා බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? බෞද්ධ ආර්ථික විද්‍යාවේදී කියන්නේ කාටද කියන මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න. බෞද්ධයා කියලා කියන්නේ ප්‍රඥාවන්තයා කියන එකයි. බෞද්ධ කියන වචනේ තේරුම ප්‍රඥාව. මේක තමයි බුද්ධ කියලා කියන්නේ. බුද්ධ සත්‍ය අවබෝධය. ධර්මයේ කියන්නේ සත්‍ය, බුද්ධ කියන්නේ අවබෝධය. මෙතනින් බෞද්ධ අර්ථය කියලා කියන්නේ ප්‍රඥාවන්තයා සොයාගෙන යන්නා වූ දෙය. මේ අර්ථය කියන වචනේ තේරුම සොයාගෙන යන්නා වූ දෙය කියන එකයි. මේක පුද්ගලයන්ගේ දර්ශනයට අනුව විවිධ වෙනවා. සමහරු ලෞකික සම්පත් සොයාගෙන යනවා. භෞතික සම්පත් මේ කාම ලෝකයට අයිති, මනුස්ස ලෝකයට අයිති දේවල් සොයාගෙන යනවා ඉන්නවා. ගේ දොර, ඉඩ කඩන්, යාන වාහන, මිල මුදල් ආදී දේවල්. ඒකට කියනවා බෞද්ධ භෞතික ආර්ථික විද්‍යාව කියලා කිව්වද කමක් නැහැ. ඒකටම කියනවා භෞතිකවාදී කියනක් කියනවා. භෞතිකවාදී. දේහාත්මවාදී කියනක් කියනවා. මේ මනුස්ස ලෝකෙ විතරයි තියෙන්නේ. දිව්‍ය ලෝකයක්, ගම්ම ලෝකයක්, ඒවත් පරලෝකයක් ඇත්තෙම නැහැ. මේකේ මොනවා හරි කරලා කාලා බීලා විනෝදයෙන් හිටපල්ලා. එච්චරයි. ආ මෙතන අර්ථය කියලා කියන්නේ කට්ටිය මේ මේ ලෝකයට අයිති මිල මුදල් යාන වාහන ආදී දේවල්. එතන අර්ථය එහෙමයි. ඒකට කියනවා භෞතික වාදී කියලා. භෞතිකවාදී. තව පිරිසක් ඉන්නවා මේ මිනිස් ලෝකයේ තියෙන සම්පත් නෙමෙයි ඊට වඩා සම්පත් තියෙන තැන් තියෙනවා ස්වර්ගය. දේව ලෝකය කියලා. ඒගොල්ල අර්ථය කියලා කියන්නේ සොයාගෙන යා යුතුයි කියලා පෙන්වුම් කරන්නේ දේවලෝකය, ස්වර්ගය. ඒ අයට කියනවා දේවවාදී කියලා. දේවවාදී. තව සමහරෙක් ඉන්නවා මේ මිනිස් ලෝකයේ අර්ථයක් නැහැ, දේව ලෝකයේත් අර්ථ ශූන්‍යයි. අර්ථය තියෙන්නේ නিত্য සුන්දර පරම මංගල තැන තියෙන්නේ බ්‍රහ්ම ලෝකයේ කියලා. බ්‍රහ්මයන් අතරට යාම තමයි අර්ථය කියලා. ඒකට ඒද කියනවා බ්‍රහ්මවාදී කියලා. නිර්මාණවාදී කියලා කියනවා. මහා බ්‍රහ්මයා විසින් ලෝකේ මවන ලදී අපි එතෙන්ලයි යන්න ඕනේ. පරම සැපද තියෙන්නේ එතන. නිර්මාණවාදී එහෙම නැත්නම් බ්‍රහ්මවාදී. තව පිටසක් කියනවා ඔය බ්‍රහ්ම ලෝකයේ පරම සැපතක් නැත. පරම සැපත තියෙන්නේ අරූප ලෝකයේ කියලා. අරූප ලෝකයේ. ඒ කට්ටියද කියනවා විඥානවාදී කියලා. එතකොට භෞතිකවාදී, දේවවාදී, නිර්මාණවාදී විඥානවාදී කියලා මෙන්න මේ විදිහට දර්ශනයන් ඉදිරිපත් කරන පිරිස හිටියා. බුදු පියාණන් වහන්සේ බැලුවා මේ ලෝකයේ තුල සොයාගෙන යා හැකි දෙයක් තියනවාද? යා යුතු දෙයක් තියනවාද කියලා සිද්ධාර්ථ උතුමන් වහන්සේ හොයාගෙන ගියා. ඒ කාලේ තිබුණු වාද දෙකක් තමයි නිර්මාණවාදය සහ අහේතුක ප්‍රත්‍යවාදය. ඔය කිස්තු පූර්ව 6 වෙනි සියවසේ තිබුණු වාද දෙකක්. නිර්මාණවාදය කියන්නේ මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවන ලදී. අහේතුවක් ප්‍රත්‍යවාදය කියන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතුව ලෝකයේ ඉබේ හටගත්තු දෙයක්. මේ වාද දෙකම ප්‍රතික්ෂේප කරපු චින්තකයන් පිරිසක් හිටියා. දාර්ශනිකයන් පිරිසක් හිටියා. තරුණ හමුදාවක් රජසැප අතහැරලා දාලා, සිටුසැප අතහැරලා දාලා නැටි පාත්‍රයේ තරම් හිස බූගාගෙන පාරට බැස්සා. කුමක් හොයාගෙනද? ඇත්ත කියන්නේ කුමක්ද කියලා හොයාගෙන. මේ දෙකත්ම පිළිගත්තේ නැහැ. කිං සත්‍යවාදී, කිං කුසලවාදී. කිං සත්‍ය ගවේෂී, කිං කුසල ගවේෂී. ඇත්ත කියන්නේ මොකක්ද? කළ යුත්තේ කියන්නේ මොකක්ද කියලා හොයාගෙන පාරට දැස්සා. ඒ දාර්ශනික චින්තක තරුණ හමුදාවේ නායකත්වයේ දරුවේ සිද්ධාර්ථ රජතුමා. සක්විති රාජ සම්පත්තියත් පැත්තකට දාලා උන්වහන්සේ පාරට දැස්සා. ඒ සමගම රාජරාජ මහා අමාත්‍යාදීන් විශාල පිරිසක් පස්සෙන් ආවා. මොනවා හොයාගෙනද? රජවරු පාරට බහින්නේ, කණ්ඩ හොයන්නද, අඳින්නද යන්නද? නේ. ඇත්ත කියන්නේ මොකක්ද? සිද්ධාර්ථ උතුමන් වහන්සේට ඇත්ත හම්බ වුණා. මොකක්ද ඇත්ත? යමක් නිට්ටය නම් ඒක සත්‍යයි. මොකද්ද නිට්ටය? වෙනස් වෙන සුළු බව නිට්ටයයි. වෙනස් වෙන සුළු බව කියන්නේ අනිත්‍යය. අනිත්‍ය නිට්ටයයි. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? වේගයක්, මේක ස්වභාව ධර්මයක්. මේ මේ ස්වභාව ධර්මයේ පදනම් කරගෙන තමයි අනිත්‍ය පදනම් කරගෙන තමයි මේ ලෝකේ හටගත්තේ. ශක්තියින් සමෝහයක සංකලනයක් එකට එකතු වෙලා පවතිනවා. ආන් ඒකයි ලෝකය කියලා කියන්නේ. මොනවද මේ සත්‍ය සමූහය? තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. මේවට කියනවා සුද්ධ ධම්ම කියලා. ස්වභාව ධර්ම කියලා කියනවා. මේ සුද්ධ ධම්ම හතර වෙන් කරන්න කවදාවත් බැහැ. එකට එකතු වෙලාමයි පවතින්නේ. මේ මෙතෙන්ද කියනවා රූප කියලා. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. ඒක නිසා අපි මේවා ඇත කියන මතයේ පිළිගගෙන ඉන්නවා වේගය නිසා. ඉඳුරන්ට ගොදුරවන්නේ ඔන්න ඔතනයි. සත්‍යයෙන් සමෝහයක සංකලණය. ඉඳුරන්ට ගොදුරු වෙනවා. එතකොට තව සත්‍යයෙන් දෙකක් තියෙනවා විඥාන ධාතුව හා ආකාශ ධාතුව කියනවා. විඥාන ධාතුව කියලා කියන්නේ සිත සකස් වන්නා වූ ශක්තිය කියන එකයි. මේ ලෝකය හට ගන්නා වූ සත්‍යය. එතකොට පඨවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ සංකලනයේ රූපයයි රූප දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා නාම ධර්ම සමූහයක් සමග. මෙන්න මේ විඥාන නාම රූපයන්ගේ සංකලනය තමයි ලෝකය කියලා කියන්නේ. හටගත්ත දේ කියන එකයි මෙතන සංකත. සබ්බේ සංඛාරා අනිච්චා මොකෙන්ද හටගෙන තියෙන්නේ? වේගයක් තුලින්. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා අන්න රූප. සුද්ධ ධම්මා පවත්තන්ති. ඒතර රූප දෙක දෙකක් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හටගන්නවා සිතවිලි සමූහයක් සමග. මෙන්න මේක තමයි හටගත්තා වූ සියලුම දේවල් කියලා කියන්නේ. විඥාන නාම රූප. සබ්බේ සංඛාරා කියන්නේත් ඕක තමයි. එතකොට කවුද මෙව්වේ? ඉස්සේ කෙනෙක් නැව්වේ නෑ මේක. ඉබේ හටගත්තේත් නෑ. එහෙනම් කොහොමද මේක හටගත්තේ? වේගයක් තුලින් හටගත්තා වූ දෙයක්. අනිත්‍යයි. ස්වභාව ධර්මයාගේ සංකරණයක් පමණයි. ස්වභාව ධර්මය කියන්නේ සුද්ධ ධර්මය කියන එක. සුද්ධ ධර්ම හතරක් එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගය කියන එකයි අනිත්‍යය කියන එකයි. ඒ සුද්ධ ධර්ම හතරේ පැවැත්ම රූපයයි මේ රූප දෙකත් එකට එකතු වෙනකොට විඥාන ධාතුව හට ගන්නවා මෙන්න මේ විඥාන නාම රූපයන්ගේ පැවැත්ම තමයි සබ්බේ සංඛාරා කියලා කියන්නේ සබ්බේ සංඛාරා කියන්නේ ඔන්න ඕකයි ඉබේ හටගත්ත නෙමෙයි වේගයක් වලින් හටගෙන තියෙන්නේ සුද්ධ ධම්මා පවත්තන්ති ස්වභාව ධර්මයේ වේගවත් වෙලා විඥාන නාම රූප බවට පත් වෙලා ඉතින් ඔහේ පවතිනවා. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. කවුරුත් කරපු දෙයක් නෙමෙයි. ස්වභාව ධර්මයක්. ඉබේ හටගත්තක් නෙමෙයි. වේගයක් වලින් හටගත්තේ. මෙන්න මේකයි ඇත්ත. අනිත්‍යයි. සබ්බේ සංඛාරා කියන්නේ හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍යයි. අනිත්‍ය නම් එතන සැපක් තියෙන විදියක් නෑ දුකයි. ඇයි? මේ ලෝකේ තියෙන්නේ මොකක්ද? ඇලීමයි ගැටීමයි. අනිත්‍යය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඇලීම නැති වෙනකොට දුකයි, ගැටීම ඇති වෙනකොට දුකයි. යද නිච්ඡන් තන් දුක්ඛන්. යමක් අනිත්‍යං එතන දුකයි. එහෙනම් මේ ලෝකේම අනිත්‍යයි, දුකයි, අනාත්මයි මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. එහෙමනම් මේ ලෝකය ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. මෙන්න බුද්ධ විද්‍යාව. මෙන්න බෞද්ධයාගේ ආර්ථික විද්‍යාවේ පදනම තියෙන්නේ ඔන්න ඔතනයි. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ තුල සොයාගෙන යා හැකි දෙයක්වත් සොයාගෙන යා යුතු දෙයක්වත් ගත හැකි දෙයක්වත් ගත යුතු දෙයක්වත් නැත. ඒ කියන්නේ මොකද්ද? ලෝකයේ තුල අර්ථයක් නැත. අර්ථය කියන්නේ සොයාගෙන යා යනු ලබන දේ කියන එකනේ. ඉතින් මේ ලෝකයේ තුල සොයාගෙන යන්න දෙයක් නැහැ. ගත හැකි දෙයක්වත් නැහැ, ගත යුතු දෙයක්වත් නැහැ. අර්ථයක් නැහැ. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේට අනාත්මවාදී ශාස්ත්‍රවරයෙක් කියලා අපි ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. ලෝකයේ තුල අර්ථයක් දැක්කේ නෑ උන්වහන්සේ. තේරුණා නේද? හැබැයි උන්වහන්සේ ලෝකයේ තුල අර්ථයක් නැත කියනකොටම අර්ථයක් ඇති බව අපිට හැඟී යන්න ඕනේ. තේරුණා නේද? දැන් මම කියනවා මේ ශාලාව තුල මැණික් නෑ කියලා. එතකොට මම මේ ශාලාව තුළ මැණික් නෑ කියන්න නම් මැණික් කියලා જાතියක් තියෙන බව පිළිගන්න ඕනේ නේද? එහෙම නැතුව මට මේ වචනේ කතා කරන්න බෑනේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ ලෝකයේ තුල අර්ථයක් නැහැ කියනකොටම උන්වහන්සේ අර්ථයක් ඇති බව දන්නවා ඇති බව කියරන් තියෙනවා. ආන්ගේ අර්ථය තියෙන්නේ කොහෙද? ලෝකෝත්තරය තුල. ලෝකය අසාරයි, අනිත්‍යයි, දුකයි, ගත හැකි දෙයක්ුත් නෙමේ, ගත යුතු දෙයක්ුත් නෙමේ. එහෙමනම් ගත හැකි දේ තියෙන්නේ, ගත යුතු දේ තියෙන්නේ ලෝකෝත්තර නිර්වාණය තුල. එහෙමනම් බෞද්ධයාගේ අර්ථය කොහොමද? බුදු පියාණන් වහන්සේගේ අර්ථයත් අපේ අර්ථයත් දෙකක් වෙන්න බෑ නේද? එහෙමනම් මේ ලෝකයේ තුල අර්ථයක් තියෙනවද? සොයාගෙන යා හැකි දෙයක් තියෙනවද? සොයාගෙන යා යුතු දෙයක් තියෙනවද? ලෝකය අනිත්‍යයි දුකයි අනාත්මයි ලෝකයන සාරය ලෝකෙන් ඊතර සාරය ඔන්නෝකයි ඇත්ත බෞද්ධයාගේ සාරය ඔන්නතන තියෙනවා එහෙමනම් බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද බෞද්ධයාගේ අර්ථය කියන්නේ මොකක්ද නිර්වාණය බෞද්ධයාගේ අර්ථය කියන්නේ නිර්වාණය බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ යථාභූත ඥාන දර්ශනය බෞද්ධ ආර්ථික විද්‍යාව කියන්නේ ලෝකයේ යථාර්ථය දැකීම. පැහැදිලි නේද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අර්ථයෙන් ධර්මයෙන් ධර්ම දේශනා කරන්න කියලා. අර්ථයෙන් ධර්මයෙන් දෙතන්න කියලා. මොකද්ද මේ අර්ථයෙන් ධර්මයෙන් දෙතනවා කියන්නේ? ලෝකයේ තුල අර්ථයක් නැති බවක්, ලෝකෝත්තර නිර්වාණය පමණක් අර්ථවත් බවක් දේශනා කිරීම තමයි අර්ථයෙන් දේශනා කරනවා කියන්නේ. ධර්මයෙන් දේශනා කරනවා කියන්නේ ඒ උත්තමාර්ථයේවත් නිර්වාණය ලබා ගන්නා වූ ක්‍රමවේදය දේශනා කරනවා කියන එකයි. ආන් ඒකයි අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා කියන්නේ. කවුරු හරි කිව්වොත් අර්ථය කියන්නේ මේ භෞතික සම්පත්, රුපියල් සත, යාන වාහන, ඉඩකඩම්, ගෙවල් දොරවල් මිනිසුන්ට ඒව ලබා ගන්න ඉස්සෙල්ලා උගන්වන්න ඕනේ, ඊට පස්සේ බණ කියන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදි. ඒක වැරදි. තේරුණා නේද? මේ යාන වාහන ඉදකඩන් නිලම්දල් අර්ථයේ වශයෙන් දක්වන්නේ කවුද? භෞතිකවාදියෙක් පමණයි. දේවවාදියෙක්වත් එහෙම කියන්නේ නැහැ. තේරුණා නේද? අර්ථය. අර්ථය. අර්ථය කියන්නේ සොයාගෙන යා හැකි දෙය, සොයාගෙන යා යුතු දෙය. ලෝකයේ තුල සොයාගෙන යා හැකි දෙයක්වත් නැහැ. අනිත්‍යයි, දුකයි නම් සොයාගෙන යා යුතු දෙයක්වත් නැහැ නේද? පැහැදිලි නේද? අර්ථය කියන එක. මම මේක අමතක නොවෙන්න ඕන මං කියලා යන්නවා. ඌරාගේ අර්ථය මොනවද? ඌරෙක් වටේ තියන්න වටේටම මිනිත්තු සතරන් මුතුමැණික් රුපියල් සත යාන වාහන ඔක්කොම තියන්න ඌරෙක් වටේට. ඈතින් තියන්න අසූචි ටික. ඌරයා දැන් ඌරා ගිහින් නවතින්නේ කොතනද? අර අසූචි කොට ළඟ නේද? අන්න ඌරාගේ අර්ථය අසුචි. ඌ හොයාගෙන යන්නේ ඒවමයි. දැන් අර්ථය කියන්නේ පැහැදිලි නේද? එහෙමනම් අර්ථය කියලා කියන්නේ මොකද්ද? සොයාගෙන යනු ලබන දෙය කියන එකයි. පුද්ගලයාගේ දර්ශනයට අනුව අර්ථය වෙනස් වෙනවා. භෞතිකවාදියාගේ අර්ථයේ ගේදොර ඉඩකඩම් යාන වාහන ආදී දේවල් මිල මුදල් භෞතිකවාදියාගේ අර්ථය. දේහාත්මවාදියා කියලා කියනවා. එයා පරලොවක් ගැන පිළිගන්නේ නැහැ. පරලොවක් පිළිගන්නේ නැහැ. මෙලොවම කාලා බීලා විනෝදෙන් හිටපල්ලා. එච්චරයි. දේවවාදියාගේ අර්ථය ස්වර්ගය. බ්‍රහ්මවාදියාගේ අර්ථය බ්‍රහ්ම ලෝකය. විඥානවාදියාගේ අර්ථය අරූපාවචර බ්‍රහ්ම ලෝකය. බුදු පියාණන් වහන්සේ මේ ලෝකයේ තුල අර්ථයක් දැක්කේ නැත. ලෝකය කියලා කියන්නේ හටගත්තා වූ දෙයක්. හටගත්තේ කුමකින්ද? වේගයක් තුලින් ස්වභාව ධර්ම සමූහයක් විශේෂයෙන්ම සබාව ධර්ම පහක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ආන් ඒක තමයි හටගත්තා වූ සියලුම දේවල් කියන්නේ. සබ්බේ සංඛාරා කියන්නේ ඔන්න ඕකයි. සත්වයා කියන්නේත් ඕකයි. විඥාන, නාම, රූප. රූප යම් තැනකද එතන විඥාන නාම තියෙන්න ඕනේ. විඥාන නාම යම් තැනකද එතන රූප තියෙන්න ඕනේ. හැබැයි මේ සත්වයා පිළිබඳව නිකන් මේ ගස් ගල් අතරේ විඥාන නාම නෑ. මම මේ කතා කරන්නේ සත්වයා ගැන. සත්‍යය කේන්ද්‍ර කරගෙන කතා කරන්නේ. බුදු පියාණන් වහන්සේ ලෝකය කියලා කිව්වේ මොකේද? මේ ගස්ගල් පර්වත වලට ලෝකය කිව්වේ නෑ. දුක යම් තැනකද, එතන ලෝකයයි. ලෝකේ යම් තැනකද, එතන දුකයි. දුක තියන්නේ කොතනද? සත්‍යය තුළ. තේරුණා නේද? දුක යම් තැනකද, එතන ලෝකයයි. මේක තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ලෝකේ යම් තැනකද, එතන දුකයි. එහෙනම් බෞද්ධයාට මේ ලෝකයේ තුල හොයාගෙන යාත්‍ත්‍යයක් තියනවාද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් මේ ලෝකයේ ගත හැකි දෙයක්ුත් නෙමේ, ගත යුතු දෙයක්ුත් නෙමේ. මම මම කියලා ගන්නවත් බෑ, මගේ කියලා ගන්නවත් බෑ. බෞද්ධයාගේ අර්ථය මොකද්ද? නিত্য සුන්දර පරම මංගල අමා මහ නිර්වාණයයි. අපේ අර්ථයත් එය විය යුතුයි නේද? බුදුහාමුදුරන්ගේ අර්ථයම නේද? ආන් ඒක තමයි බෞද්ධ අර්ථය කියලා කියන්නේ. තේරුණා නේද? ඒ අර්ථය ලබා ගන්නා වූ ක්‍රමවේදය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ක්‍රමය. විද්‍යාව, ප්‍රඥාව. හැබැයි බුද්ධ විද්‍යාව. ලෝකෝත්තර විද්‍යාව නේ, ලෞකික විද්‍යාව නෙමෙයි. දැන් ආර්ථික විද්‍යාව කියන එකෙන් හඳුන්වන්නේ ඉතින් ලෞකික සම්පත් ලබා ගන්න ක්‍රමේ නෑ නේද? ඉතින් මගෙන් ඇහුවා එක දවසක් කාමතුරුනේ ඔබ වහන්සේ මේ ආර්ථික විද්‍යාව කලේ මොකටද කියලා. මම කිව්වා ඒක ආර්ථික විද්‍යාව කරන්නේ නැත්නම් මම මොනව කරන්නද? ආර්ථික විද්‍යාව කලේ ඒක නොකර බෑ ඉතින්. අර්ථය කියන්නේ සොයාගෙන යන ලබන දෙය. මම කලේ බෞද්ධ ආර්ථික විද්‍යාව. බෞද්ධයා සොයාගෙන යන්නේ මොකද්ද? ලෝකෝත්තර නිර්වාණය. ඒතර නිට්ටයයි, සුන්දරයි, පරම සැපතයි. ඒක ලබා ගන්නා වූ ක්‍රමවේදය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න බෞද්ධ ආර්ථික විද්‍යාව. යථාභූත ඥාන දර්ශනය. තේරුණේ? ඒ ඇති කර ගන්නා වූ ක්‍රමේ තමයි සබ්බ පාපස්ස අකරණං විය යුතුයි කුසලස්ස උපසම්පදා විය යුතුයි අන්න එතකොට සචිත්ත පරියෝ දපණය සිද්ධ වෙනවා සචිත්ත පරියෝ දපණය කියන්නේ පිරිසිදු හිත මතු වෙනවා සචිත්ත කියලා කියන්නේ පිරිසිදු හිත කියන එකයි. පරියෝදපණය කියන්නේ මතු කර ගන්නවා කියන එක. පරියෝදපේති පරියෝදපේති කියලා කියන්නේ මතු කර ගන්නවා. එතකොට මොකද්ද මේ පිරිසිදු හිත? විඥාන නාම රූප. විඥාන නාම රූප. මෙන්න මේ විඥාන නාම රූපයගේ පැවැත්ම සදා කල්හි කල්හිකමම සදා කාලිකව පවතිනවා. මේ ගැන හොඳට පරිස්සාකාරී වෙන්න ඕන කලබල වෙන්න එපා ඈ. දැන් මං කියවනේ විඥාන නාම රූප සදාකාලිකව පවතිනවා කියලා. පවතිනවා කියන්නේ අනිත්‍යයි. ආන් ඒකත් මතක තියාගන්න. පවතිනවා කියනකොට මෙතන තියෙන වේගයක් පමණයි. පවතිනවා කියන්නේ අනිත්‍යයි වේගයක් පමණයි. එහෙමනම් මේ විඥාන නාම රූප සදාකාලිකවම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා මෙන්න මේ විඥාන නාම රූපයාගේ වේගයේ දැක්කේ නැති අය නිත්‍යයි කියන මතේ පිටනවා. අර විඥාන නාම රූපේවත් මේ හිත එහෙම නැත්නම් ලෝකේ හටගත්ත දේවල් නිත්‍යයි. නිත්‍යයි කියන මතයේ සමගම සැපයි කියන මතයත් ඇති වෙනවා. ආත්මයි කියන මතයත් ඇති වෙනවා. මෙන්න මේ අනිත්‍ය වූ විඥාන නාම රූපයාගේ පැවැත්ම හේවත් හටගත්තා වූ දේවල් නිට්ටයයි සැපයි ආත්මයි කියන දැකීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒතකොට විඥාන නාම රූප නිට්ටයයි සැපයි ආත්මයි කියලා මේක මුලාවක්. මේ මුලාව ඇති වෙනකොට මොකද වෙන්නේ? ඒවාට ඇලෙනවා, ගැටෙනවා. අන්න තණ්හාවෙන් දෙතම නේ වුණා. ප්‍රභාස්තර හිත තමයි විඥාන නාම රූප තණ්හාවෙන් දෙතම නේ වෙන්නේ ඉස්සර. ඒතර අවිද්‍යාව නිසා තණ්හාවෙන් තෙතමනේ වුණා. තණ්හාවෙන් තෙතමනේ වෙනකොටම මොකද්ද වුනේ? භවයට යන්න සකස් වුණා. අවිද්‍යා පච්චයා සංඛාරා. අවිද්‍යාව නිසා භවයට යන්න සකස් වුණා. සංඛාර කියලා කියන්නේ සකස් වුණා කියන එක. භවයට යන්න ඇඳුම් දාගත්තා. තේරුණේ? අර ප්‍රභාස්වර හිත නිත්‍යයි කියලා දැක්කා. මේක අනිත්‍යයි. අද අද වුණත් මහා උගතුන් අතරේ ඉන්නවා මං හිතන්නේ 75ක්. ප්‍රභාස්වර හිත නිට්ටයයි ඒක තමයි නිර්වාණය ඕක තමයි මතු කරගන්න ඕනේ කියලා අදහස් දරනායි අද උගතුන් අතරේ ඉන්නවා. මමත් කාලයක් ඔය උගතුන් අතරේ හිටියා උකට හිර වෙලා. මම ඒකෙන් දැන් අයින් වුණා. මම මේ ගුවන් විදුලියේම ප්‍රකාශ කරන්න ඇති ප්‍රභාස්වර සිත නිට්ටයයි ඕක තමයි මතු කරගන්න ඕනේ. ඕක තමයි නිර්වාණය කියලා මේ මේ මාධ්‍යෙම මම ප්‍රකාශ කරන්න ඇති. මම යථාර්ථයේ දැක්කට පස්සේ මම පැහැදිලිව දැක්ක මේ ප්‍රභාස්වර සිත හටගත්ත දෙයක්. මේක හටගෙන තියෙන්නේ සත්‍යයෙන් සමෝහයක සංකලනයේ වේගවත් වීම නිසා මේක අනිත්‍යයි. හටගත්තා වූ සියලුම දේවල් අනිත්‍ය නම් ප්‍රභාස්වර හිත නිට්ටි වෙන්න බෑ නේද? හැබැයි පිරිසිදුයි. මේක ඇතුලේ දුකක් නැහැ. වේදනාත්මක දුකක් නැහැ. තේරුණා නේද? ආන්ගේ ප්‍රභාස්වර හිත හෙවත් පිරිසිදු හිත තණ්හාවෙන් තෙතමනේ උනේ මක් නිසාද? මේක නිට්ටයයි කියන පිළිගැනීම නිසා තණ්හාවෙන් තෙතමනේ වුණා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනවා මොකයි? හැබැයි මතක තියාගන්න ඕනේ මේක හටගන්නකොටම තණ්හාවෙන් තෙතමනේ වෙලා තමයි හටගන්නේ. හටගෙන ඉවර වෙලා සංහාවෙන් තෙතමනේ වෙන්නේ නැහැ. මේකත් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අද පෙළක් කට්ටිය කියනවා හිත ප්‍රබාස්ව හිත පිරිසිදුවිලු මේකට භවාංග හිත කියලා කියනවලු. ඊට පස්සේ ඕක තණ්හාවෙන් තෙතමනේ වෙනවලු භවාංග හිත පිරිසිදුවිලු ඒක නම් මහා මෝඩ මෝඩම කතාවක්. භවාංග හිත කියලා කියන්නේ භවෙහි අංගයක් බවට පත් වුණා වූ හිත. ඕක ඇතුලේ මොනවද තියෙන්නේ? අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, උපාදානය තියෙනවා, ඊට පස්සේ නේද භවයට ආවේ. භවාංග හිත පිරිදුව කියන මේ පිරිසුදුය කියන එක විහිළුවක්. විහිළුවක් විතරයි. නමුත් ප්‍රභාස්වර හිත තණ්හාවෙන් තෙතමනේ වෙන්න ඉස්සරලා පිරිසුදුයි. පිරිසුදුයි. හැබැයි මතක තියාගන්න ඕනේ කොච්චර පිරිසිදු වුණත් මේක අනිත්‍යයි කියලා. අනිත්‍යයි. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ධම්මෝපි භික්කවේ පහතබ්බා පගේවා ධම්මා කියනවා. මානෙනි ධර්මයක් අතහැරපල්ලා කිව්වා. ඉස්සල්ලා අධර්මය අතහරින්න කිව්වා. අසත් ධර්මයේ මොකද්ද මේ අධර්මයේ මොකද්ද මේ ධර්මයේ? අධර්මයේ තමයි අපිරිසිදුනා වූ හිත. තණ්හාවෙන් තෙතමනේ වෙලා උපාදානයේට ගිය පංච උපාදානස්කන්ධය තමයි අධර්මයේ කියලා කියන්නේ. අසත් ධර්මයේ කියන්නේ. අන්න ඒක ඉස්සල්ලා අතහරින්න කිව්වා. ඒක අතහැරීම තමයි පඤ්ඤා විමුක්ත රහත් ඵලය කියලා කියන්නේ රහත් බව. ප්‍රඥාවෙන් යථාර්ථයේ දැකලා මේ ඇලීම ගැටීම ඉවත් කරගෙන සිත පිරිසුදු කරගන්නවා. ආන්‍ය සිත පිරිසුදු කර ගැනීම තමයි මේ බෞද්ධ ආර්ථික විද්‍යාවේ උගන්වන්නේ. සචිත්ත පරිවර්තනය. හැබැයි මතක තියාගන්න ඕනේ ඕක කොච්චර පිරිසිදු වුණත් අනිත්‍යයි. හටගත්තු දෙයක්. ඒක නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ධම්මෝ පිබික්කවේ පහතම්බෝ. මහණෙනි ඔය ධර්මයක් අතහැරපාල. ධර්මයක් අතහරින්න කියන්නේ ප්‍රභාස්ත්‍ර සිතත් අතහරින්න කියුවා. ඒක තමයි චේතෝ විමුක්තිය කියලා කියන්නේ. පඤ්ඤා විමුක්තිය චේතෝ විමුක්තිය. දැන් ඕක දන්නේ නැතුව හුඟ දෙනේ අපිට ධර්මියත් එපා අසත් ධර්මියත් එපා සත් ධර්මියත් එපා කරුණා මෛත්‍රිය වොනෙත් නැහැ ප්‍රඥාව වොනෙත් නැහැ කිය කියා විකාර දොඩවනවා. ඒ ටික දන්නේ නැතුව. අපිට කුසලයක් එපා අකුසලයක් එපා කියලා. පින්නතුනේ රහතන් වහන්සේ කියන්නේ කවුද? කුසල සමන්නාගතෝ අරහ. සියලුම කුසල් වලින් සමන්නාගත වුණ කෙනෙක් රහතන් වහන්සේ කියන්නේ. කුසල් අත්හැරපු කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්මය පරිපූර්ණත්වයටපත් වෙන්න ඕනේ පුද්ගලයා තුළ. සතර සතිපට්ඨානයේ සතර ඉද්ධිපාද සතර සම්‍යක්පදං වීර්ය පංචේන්ද්‍රිය පංචබල සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණත්වයට පත් වුණා වූ උතුමන් වහන්සේ රහතන් වහන්සේය. උන්වහන්සේ කුසල් අතහැරලා නැහැ. උන්වහන්සේ ළඟ තමයි කුසල් තියෙන්නේ. සප්ත ආර්ය ධනෙ තියෙන්නේ කාළඟද? සප්ත විසුද්ධිය තියෙන්නේ කාළඟද? රහතන් වහන්සේලා ළඟ නේද? උන්වහන්සේලා කුසල් අතහැරලා නැහැ. මෙන්න මේවා තේරුම් ගන්න බැරි අය ඕවත් එපා. ඒකත් අතාරින්න කිව්වා. <laughs> බුදුහාමුදුරුවෝ දේශනා කළේ මහණෙනි ඉස්සල්ලා මේ කැතහිත අතහැරපල්ලා. සුද්ධ සිංහලෙන් කියනවනම්. කැතහිත කියන්නේ තණ්හාවෙන් තෙතමනේ වුණා වූ පංච උපාදානස්කන්ධය. ඊට පස්සේ හොඳ හිත මතු කරගන්න පුළුවන් සචිත්ත පරියෝදපණය කියන්නේ ඒකයි. ඒකත් අනිත්‍යයි. ඒකත් අතහැරපල්ලා කිව්වා. පැහැදිලි නේද? ආන්ගේ කැතහිත පිරිසිදු කරගන්න ක්‍රමේ තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. පාප කර්මයන්ගෙන් මේක වැහිලා තියෙන්නේ. එහෙනම් අපි සියලු පව් අතහරිය යුතුයි. කුසල් කළ යුතුයි. සියලු පව් අතහරිනවා කියන්නේ ලෝභ, දෝෂ, මෝහ මේවෙන් ක්‍රියා නොකළ යුතුයි. කරුණාවෙන්, මෛත්‍රියෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් ක්‍රියා කළ යුතුයි. මෙන්න මේකයි හිත පිරිසිදු කරගන්න ක්‍රමය. ඉතින් මම කියවනේ මේක හටගන්නෙම අපිරිසිදු වෙලා කියලා ඒකත් මතක තියාගන්න ඕනේ. හටගන්නෙම අපිරිසිදු වෙලා. එතකොට සාමාන්‍ය ජනතාව ගැනයි මම මේ කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තියෙන සාමාන්‍ය ජනතාවට. සාමාන්‍ය ජනතාව කියන්නේ අවිද්‍යාන්ධකාරයෙන් අඳුරටපත් වෙලා ආත්මදිට්ඨියෙන් වැහිලා ඉන්න පිරිසක්. තණ්හාවෙන් තෙතමන වෙලා තියෙන තැන සාමාන්‍ය ජනතාව කියන්නේ. එතකොට මේ සාමාන්‍ය පුද්ගලයෙක් තුලින් මේ හිත හටගන්නේ තණ්හාවෙන් තෙතමනේ වෙලාමයි හටගන්නේ. ආන් ඒකයි. හිත හටගන්නකොටම පිරිසිදුයි කියලා කියන්න එපා. හිත හටගන්නේම අපිරිසිදු එක. ඒයි සාමාන්‍ය ජනතාව ගැන කතා කරන්නේ නේද? තණ්හාවෙන් තෙතමන වෙලා තියෙන අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා තියෙන ජනතාවට හිත හටගන්නේම තෙතමන වෙලා. ඇයි අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව නැති අයටත් හිත හට ගන්නවා. ඒ සාමාන්‍ය ජනතාව නෙමෙයි. ඒ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා තුලින් මේ හිත හටගන්නෙම පිරිසිදුභාවයෙන්ම හටගන්නවා. ඒ හටගත් හටගත්තු හිත භවයට යන්නේ නැහැ. එතනම සිදෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන තැන. තේරුණා නේද? මම එක දවසක් ජර්මනිය ගිහිල්ලා ඉන්නකොට මට ඇමරිකාවේ සංගරාජහාමුදුරුව ගුණරත්න ආවුරුම් වෙලා මේ ගැන සාකච්ඡා කළා. මම ගුණරත්න ආවුරුවේ කියලා කිව්වා ආමුදුරනේ හිත පිරිසිදු වෙන්නේ පිරිසිදුභාවය තුළම නේද හටගන්නේ කියලා. නෑ නෑ ඉස්තවිරියෝ. එහෙම නෑ. හිත අපිරිසිදු වෙනවා හටගන්නේ. මට අයිතෙන් තමයි හොඳට මේක තේරුනේ. ඇමරිකාවේ සංගරාජහාමුදුරුව. හිත අපිරිසිදු වෙලා නුඹ හටගන්නේ. ඒකනින් මම හොඳට අවබෝධ කරගත්තා. තේරුණේ? එතකොට මම උදාහරණයක් කියන්නම්. බෝල දෙකක් එකම වර්ගයේ බෝල දෙකක් සුදු පාට කියලා හිතන්න බෑ. බෝල දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ මඩ ගොඩක් යට. අනික තියෙන්නේ පිරිසිදු ජලාශයක් යට. මේ දෙකම උඩට එනවා. මඩ ගොඩ අස්සෙන් උඩට එන බෝලේ එන්නේ කොහොමද මඩ ගාගෙන? පිරිසිදු ජලාශය අස්සෙන් එන්නේ කොහොමද? පිරිසිදුභාවය තුළම හට ගන්නවා. මඩගොඩ තමයි සාමාන්‍ය ප්‍රත්‍යඥයා. පිරිසිදු ජලාශය තමයි රහතන් වහන්සේ. එහෙනම් රහතන් වහන්සේ තුලින් හටගන්න සිත් පිරිසිදු වෙනාමයි හටගන්නේ. ඒක අපිරිසිදු වෙන්නේ නැහැ. ඇයි? අවිද්‍යාවක් නැහැ නේ උන්වහන්සේලාට. දැන් රහතන් වහන්සේලාට අවිද්‍යාවක් නැහැ. ඒක නිසා රහතන් වහන්සේලාගේ හිත අපිරිසිදු වෙන්නෙම නැහැ. සාමාන්‍ය ජනතාවගේ හිත හටගන්නෙම අපිරිසිදු වෙලා. තණ්හාවෙන් තෙතම නෙවෙලා. භවයට යන්න සකස් වෙනවා. ආන් ඒකයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට රහතන් වහන්සේගේ හිත පංචස්කන්ධයයි ඒකත් හටගත්ත දෙයක්. එතන තියෙන විඥාන නාම රූප සාමාන්‍ය ජනතාවගේ හිත පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය. රහතන් වහන්සේලා තියෙන්නේ පංචස්කන්ධය. කොටවල් පහක් නිසා ඒක උපාදානයේද කියන්නේ නැහැ. පැහැදිලි නේද? මෙන්න මේක පැහැදිලි කරලා දුන්නොත් මට මේ දේශනාවෙන් හොඳටම ඇති. මොකද අද හුඟා දෙනෙක් හුඟා දෙනෙක් මුලා වෙලා ඉන්නවා මේ සිත පිරිසිදු වෙනු ඊට පස්සේ මේක අපිරිසිදු වෙනවලු. ඉතින් මේ සිත පිරිසිදු කරගත්තයන් පස්සේ ඒක නිර්වාණය. පිරිසිදු හිත කියන්නේ පින්නතුනේ හටගත්ත දෙයක් ඕක. සංක සංකත ධර්මයක්. සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා අනාත්තානං. ඔය පිරිසිදු හිතත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? හැබැයි මතක තියාගන්න ඔය පිරිසිදු හිතේ තියෙන දුක්ඛතාවය කියන්නේ වේදනාත්මක දුක නෙමෙයි. ඒකත් කියලා දෙන්න ඕනේ. මේ දුක්ඛ සත්‍යයේ කොටස් තුනකට බෙදෙනවා දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියලා. දුක්ඛ දුක්ඛතාවය කියන්නේ කෙලින්ම දුක් වේදනාව දුකයි. විපරිණාම දුක්ඛතාවය කියන්නේ සැප වේදනාව නැති වෙනකොට දුකයි. තේරුණා නේද? සැප වේදනාව කියන එකක් තප්පරයක්වත් තියෙන්නේ නැහැ. ඇති වෙනකොටම නැති වෙනවා. තප්පරයකට කෝටි වාරයක් නැති වෙනවා. ඕක තේරුම් ගන්න බැරුව දැන් කියනවා සැප වේදනාව හොඳයිලු. නැති වෙනකොට දුකයිලු. తాවකාලික සැපලු. කොහෙද පින්නතුනේ తాවකාලික සැපක් තියෙන්නේ මෙතන? මේක තනිකර වේගයක්. ඉතින් කියනවා දිව්‍ය සැප, මිනිස්ය සැප, දිව්‍ය ලෝකේ ඉන්න කන් සැපයිලු. දිව්‍ය ලෝකයෙන් පහ වෙනකොට දුකයිලු. ඕන්න. తాවකාලික සැප. මේ සිතේ වේගයේ දැක්කේ නැති අය මම කතා කරන්නේ. අසුරසනක් ගන්න මොහොතක්වත් මේ භවය පිළිබඳව බුදුහාඳුරෝ සැපයි කියලා නෑ. තේරුණේ? තප්පරයකට කෝටි වාරයක් මං සාමාන්‍ය ජනතාව තප්පරයකට කෝටි වාරයක් දුක් විඳින හැටි මට පෙන්වන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවෙන් ඈ මොඩින්ට ඒක පෙන්වන්න බෑ. පඤ්ඤාවතෝ අයන් ධම්මෝ. මේක ප්‍රඥාවන්තයින් මේ ධර්මයේ. බෞද්ධ ආර්ථික විද්‍යාව නේද? ඈ එතකොට සංකාර දුක්ගතා කියන්නේ මොකද දන්නවද? හටගත්තා වූ සියලුම දේවල් නැති වෙනකොට ඉතුරු වෙන දෙක. ඉතුරු වෙන දෙය. හටගත්තා වූ සියලුම දේවල් මම කොටස් දෙකකට බෙදනවා. ධන ඍණ කියලා. ධන කියන්නේ ඇත කියන දේ. ඍණ කියන්නේ නැත. නැති බව කියන්නේ හිස් බව. ඇති බව කියලා කියන්නේ හටගත් අවස්ථාව. හටගත් අවස්ථාව ඇති වෙනකොටම නැති වෙනවා. එතකොට ධන හට ගන්නකොටම ෂේ වෙලා යනවා. ඍණත් හට ගන්නකොටම ෂේ වෙලා යනවා. ධනස් ෂේ වෙනවා, ඍණස් ෂේ වෙනවා, දෙකක් ෂේ වෙනවා. මේ ලෝකේම මම කොටස් දෙකකට බෙදුවා. සංගත අසංගත දෙකම අරගෙන බෙදුවේ හටගත්තා වූ සියලුම දේවල් ධන ඍණ කියලා. ඇති බව හා නැති බව. ඇති බවත් ඇති වෙනකොටම නැති වෙනවා. නැති බවත් නැති වෙනකොටම ඇති වෙනවා. එහෙනම් ඇති බවත් නැති වෙනවා, නැති බවත් නැති වෙනවා, දෙකක් නැති වෙනව නේද? මොකක්ද ඉතුරු වෙන්නේ? මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. එතන හිස් බවක් නැහැ. ආන් ඒක තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ. සංකාර දුක්ඛතාවය. මේ මේ ශූන්‍යතාවයේ දකින්නේ රහතන් වහන්සේලා ආර්ය උත්තමයෝ. මේ ශූන්‍යතාවයේ දැක්කට පස්සේ මේ ලෝකයේ ගත හැකි දෙයක්වත් ගත යුද්ධයක්වත් මොකෝවත් නැහැ. තනි කරම සියලුම සංඥා නිරුද්ධ වෙනවා. සංඥා ගොඩක් ලෝකයේ කියන්නේ සංඥා නිරුද්ධ වුණේ ඇති ලෝකෝත්තර නිර්වාණය. ඊටාම ගැඹුරු තැනක් ඊටාම සරල භාෂාවෙන් කිව්වා. සංකාර දුක්ඛතාවය කියන්නේ ඕකයි. එතකොට එහෙනම් මේ ප්‍රභාස්තර හිතත් හටගත්ත දෙයක් ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එතන දුක මොකද්ද? දෙකක් ෂේ වෙනවා. එතන වේදනාත්මක දුකක් නැහැ. වේදනාත්මක දුකක් එතන නැහැ. මොකද්ද මේ දෙක ඇති බව හා නැති බව? ඇති බවත් අනිත්‍ය නැති බවත් අනිත්‍යයි. අත්ථේති ඒකවන්තෝ නත්ථේති ඒකවන්තෝ දේමේ වික්කවේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෝ ධම්මං දේතේති. මේ ලෝකේ ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි. එහෙනම් මේ ලෝකේ ගැන කතා කරන්න ඕන මොකද්ද? පවතිනවා. පවතිනවා. පවතිනවා කියන්නේ අනිත්‍යයි. සුද්ධ ධම්මා පවත්තන්ති හේතේවං සම්මදස්සන. මේ මේ සුද්ධ ධර්මයාගේ පැවැත්ම යම් කෙනෙක් දකිනවා නම් ආන් ඒක තමයි සම්මා ඥානය කියලා කියන්නේ. සම්මා ඥානය. මේ වේගයේ දැක්ක හැටි ඒ කට්ටිය මේකෙන් මිදලා යනවා. සම්මා විමුක්ති කියන්නේ යන්නේ ඒකයි. සම්මා ඥාන සම්මා විමුක්තිය. සම්මා විමුක්තිය කියන්නේ පිරිසිදු හිතක් අතහැරලා දාලා යන්න යනවා. සම්මා ඥානය කියලා කියන්නේ මේ යථාර්ථය දකිනවා. මේ සිතේ තියෙන යථාර්ථය දකිනවා. මොකද්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙමනම් මේ විඥාන නාම රූපයාගේ හටගන්ම පැවැත්ම නෑ මේ ලෝකය කියන්නේ නේද? මේක නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය වූ විඥාන නාම රූපයන් නිත්‍යයි කියා මුලා වීම තමයි අවිද්‍යාව කියන්නේ. ආන්නේ අවිද්‍යාව නිසා මේ විඥාන නාම රූප හේවත් මේ ලෝකයට ඇලුනා ගැටුණා. මගේ කියලා ගත්තා, මම කියලා ගත්තා. ඒ නිත්‍ය නම් මගේ කියලා ගත හැකි නෑ නේද? මේක සැප නම් ගත යුතුයි නේද? අන්න මමත් ඒ හටගත්තා. අන්න සංකාර හටගත්තා. දැන් මමට යන්න තැනක් තියෙන්න එපා නේද? හටගත්ත මමට යන්න තැනක් තියෙන්න ඕක තමයි භවය කියලා කියන්නේ. අවිද්‍යා පත්‍ය සංකාරා අවිද්‍යාව නිසා මේ පිරිසිදු හිත සංකාර බවටපත් වුණා ඒවත් අපිරිසිදු වුණා සංකාරපත්‍ය විඥාන අන්න දැන් විඥානය කියන්නේ මොකක්ද දන්නවද ප්‍රතිසන්දි විඥානය මේ කර්ම බවටපත් වුණා වූ කර්ම විඥානය කර්මසිත තව තැනක ගිහිල්ලා අල්ලනවා ප්‍රතිසන්දි විඥානය ඒ ප්‍රතිසන්දිය කියන්නේ මව කුසගත විඳ ගැනීම විතරක් නෙමෙයි දිව්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන් බ්‍රහ්ම ලෝකෙ වෙන්නත් පුළුවන් කොහේ හරි ගිහිල්ලා අල්ල ගන්නවා හන්දි වෙනවා ප්‍රතිසන්දිය කියන්නේ ඒකයි. ප්‍රතිසන්දි විඥාන. විඥාන පත්‍යා නාම රූපං. අන්න ප්‍රතිසන්දි විඥානේ යම් තැනකද එතන නාම තියෙනවා රූප තියෙනවා. නාම රූප පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං. නාම රූප වලින්තරෝ විඥාණයටවත් විඥාණයෙන්තරෝ නාම රූප වලට පවතින්න බෑ. නාම රූප පත්‍යා සලආයතන. මේ තියෙන සලආයතන ටික. ඇස කන දිව නාසය කය මන සලආයතන පත්‍යා පස්සෝ. මේ වෑයන් පස්ස කරනවා මොනවද? සංඥා. ලෝක සංඥා පස්ස කරනවා. පස්සපච්චය වේදනා. එතනින් වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිත්‍යය කියලා දකිනකොට තණ්හාවක් ඇති වෙනවා. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඔන්න ඔය ටික අවබෝධ කරගෙන මේ සිත අපිරිසිදු වෙන්න දෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් යථාර්ථය දකිනවා නම් අන්න ඒක තමයි බෞද්ධාර්ථික විද්‍යාව. මම මේ බෞද්ධ බෞද්ධ ආර්ථික විද්‍යාවේදී කියන්නේ කාගෙන්වත් අහගෙන ආපු නමක් නෙමෙයි සොයන් දත්ත නාමයක් මේක. මා විසින් හොයාගත්ත මගේ ජීවිතය ගැන පරීක්ෂා කරනකොට මම මේ යථාර්ථය දැකලා තියෙන නිසා තමයි මෙහෙම කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. තේරුණා නේද? එහෙමනම් මගේ නම බෞද්ධ ආර්ථික විද්‍යාවේදී කියලා මම දාගත්තේ මේක පරදත්ත නාමයක් නෙමෙයි අනුන් දුන්න නාමයක් නෙමෙයි මේක සොයන් දත්ත නාමයක්. මට මේ නාමයේ දාගන්න අයිතියක් තියෙනවා. තේරුණා නේද? දැන් පැහැදිලි නේද? මම බෞද්ධ ආර්ථික විද්‍යාවේ තියෙන බව. එහෙමනම් මේ බෞද්ධ ආර්ථික විද්‍යාව අවබෝධ කරගෙන සත්‍ය අවබෝධ කරගෙන යථාර්ථය දැකලා නিত্য සුන්දර පරම මංගල අපේ අර්ථය ලබා ගැනීමට සත්‍ලිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු එත්තාවතාච අම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තෝ සබ්බේ සත්තා අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සමතම තිරුවන් සරණ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මහා කම්මඨානාචාර්ය බෞද්ධ ආර්ථික විද්‍යාවේදී පූජ්‍ය පඬිත වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ Thank you.